උතුම් දේ ලියවෝ ගෞරව සංප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ පෙරවදන වැඩසටහනින් අද අපි ඔබට අහන්න සලස්න්නේ මේරි ලිනට් පෙරේරා පැවිදි සොයුරියගේ හඬ. ඒ හඬ ඔබට අසන්නට අවස්ථාව සලසන්න අපි කල්පනා කරේ. එතුමිය සම්පාදනය කරලා තියෙන පොතක් ඇසේද ඒ හඬ කියලා. ඉතින් මේ ඇසේද ඒ හඬ ගැන අපි මේරි ලිනට් පෙරේරා පැවිදි සොල්වියගේ හනෙන් අහම් අපි ආරාධනා කළා අපේ පැවිදි සොල්වියට පෙරවදනට එන්න කියලා විශේෂයෙන් මේ පොත ගැන සාකච්ඡා කරා නැත්නම් මේ සාකච්ඡාව මගින් ඔබට හඳුන්වා දෙන්න ඒ කෘතිය කොහොම එකක්ද කියලා. ඊට ඉස්සෙල්ලා මම මතක් කරන්න ඕනේ ඔබට ඇය මීට කලින් විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් සිංහල සාහිත්‍යයට දායාද කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුද්‍රිත මාධ්‍ය විතරක් නෙමෙයි ඇයට හොඳට හුරු පුරුදු මුද්‍රිත මාධ්‍ය හැරෙන විට විද්‍යුත් මාධ්‍යයත් සම්බන්ධයෙන් ඈ බොහොම කුතුහස්තයි. වීඩියෝ ටෙලි වෘත්තාන්තයන් ලියලා තියෙනවා, ගොනුන් නාට්‍ය ලියලා තියෙනවා, ඒ වගේම වේදිකා නාට්‍ය ලියලා තියෙනවා, සජීව මාධ්‍ය. ආගමික පොත් රාශියක් ලියලා තියෙනවා. ඒ නිසා ලේඛිකාවක් හැටියටත් ඒ වගේම මාධ්‍ය වේදිනියක් හැටියටත් දීර්ඝ කාලයක් අප්‍රමාණ අත්දැකීම් තියෙන පැවිදි සූර්යයක් මේරි ලින්න පෙරලා පැවිදි සූර්ය අපිට කියනවා දැන් මම ඉස්සෙල්ලම කැමති ඔබතුමීන් අහන්න මේ පොත ගැන සාකච්ඡාවට පිවිසෙන්න ඉස්සෙල්ලා ඔබතුමී කොහොමද මේ ග්‍රන්ථකරණයට මුලින්ම ප්‍රවේශ වුණේ මොන වගේ උත්තේජනයක්ද ඉස්සෙල්ලම ඇති වුනේ. සමහරට එහි බීජය තියෙන්න පුළුවන් ඔබතුමගේ කුඩාම වියගෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර විට පැවිදි සොයුරියක් වෙන්න බොහෝ කලකට පෙර. ඒ කොහොමද කියලා ඒ ඉතිහාසෙ පොඩ්ඩක් මතක් කරුවොත් මම හිතන්නේ වටිනවා කියලා. ඇත්තෙන්ම අමරසිංහ මහත්මයා වගේ උගත් පුද්ගලයෙක් සමග මේ මොහොතේ සංවාදයේ යෙදීම ගැන මම සන්තෝෂ වෙනවා. එතුමාගේ මේ ප්‍රශ්නය මට එල්ල කරපු මොහොතේම මගේ මනස ඇදී ගියේ මගේ තාත්තයි අම්මයි වෙතට. ඇත්තටම ගම්බද ප්‍රදේශයක හැදුණු වැඩුණු මම ඒ පරිසරයට හුඟක්ම ලැබි වුණා. ඒ පරිසරය මාව අද මේ තත්වයට ගෙනාවා. ඒ පරිසරය තුලින් දැකපු දේ ඒ කතා කරන්නට පෙළඹෙච්ච දේ මම ලියලා පුංචි පුංචි රචනා ලියපුවම මගේ තාත්තා ඒවට ඇහුම්කන් දුන්නේ ඊටාම ආශාවකින්. මොකක්ද ඒ පරිසරය? ඒ පරිසරය කියනවා නම් ඇත්තටම ලුණුවිල ප්‍රදේශයනොත් ඈතට ගිහිල්ලා මොරකැලේ කියන ග්‍රාමය තමයි අන්න ඒ පරිසරය. ඒ නමමත් බොහොම ලස්සනයි නේ. මොරකැලේ. එතකොට ඇත්තටම මොර කැලය කිව්වට මොර ගස් නෙමේ බොහොම ලස්සන සාන්ත වෙනත් ගස් කොළන් වලින් පිරිච්ච ඇලදොල ගංගා ඒ වගේම අපිට හොඳට කුඹුරු ඒ කාලේ තිබුණා. ඉතින් අන්න ඒ වගේ මේ ඔය දිය කටිති ඔස්සේ දුවමින් සෙල්ලම් කරමින් කතා බහ කරමින් අර ගමේ ගමේ කතාවට පෙළඹිච්ච කාලයේ කොහොම වුණත් ගෙදරට ඇවිල්ලා මේ සියලු විස්තර දෙමාපියන්ටත් කියනවා. ඒ කාලේ කවි එහෙම ලියන්න පෙළඹුණේ නැද්ද ඒ වගේ පරිසරයක? ඇත්තටම එහෙමත් කළා. මට මතකයි ඒ පරිසරය පිළිබඳ කවි ලිව්වා. ඉතින් ඒවා ඇත්ත අගය කළේ හුඟක් දුරට මගේ තාත්තයි අම්මයි. එතකොට අද මට කියන්නට පුළුවන් පවුල කියන ඒ බීජය වැඩෙන්නට මට සැලැස්සුවේ මගේ ඒ පුංචි පවුලයි. මොකද මට බාල තව සොහොයුරියකුත් සොහොයුරෙකුත් ඉන්නවා. එතකොට ඒ අයටත් මම හුඟක් වෙලාවට ඒ දෙන්නවත් එකතු කරගෙන මම උගන්වන්නත් පෙළඹුණා. දේවල් කියලා දෙන්න මේ අර සංවාදය තුල අපේ පවුල ලස්සනට ඒවා අගය කරමින් ඉදිරියට ගියා. මුලින්ම ඔබතුමිය පොතක් හැටියට ඒ කාලේ පළ කිරීමේ අදහසක් තියෙන්න නැතුව ඇති. පොතක් හැටියට ලියපු අත්දැකීමක් එහෙම මතක තියෙනවද පාසල් වියේ හරි ඊට පස්සෙ හරි ඇත්තටම මේ ගල් කඩන්නෙක් ගැන මට දැන් ඒක එච්චරටම කාලයක් හමුවේ ඔන්න ඔහොම කතාවක් ලියලා ඕකේ හුඟක් හරි වැරදි මගේ අම්මත් තාත්තත් බලන්නට පටන් ගත්තා කෙටි කතාව ඔව් එතකොට ඊට පස්සෙත් මම නිතර නිතර පුංචි පුංචි කෙටි කතා පත්තරවලට ලිව්වා ඒවා කියවලා හුඟක් දෙනෙක් අගය කළා. ඒ කාලේ මුද්‍රිත මාධ්‍යයට තැනක් තිබුණා. ලොකු තැනක්. ඉතින් අර කෙනෙකුගේ යමක් පළවෙච්චම ඒක ගමේ අයත් කියවනවා. ඒ කාලේ එකම විද්‍යුත් මාධ්‍යයයි තිබුණේ එකම ගුවන්විදුලියයි. ඒ අද ඔබතුමා මේ කතා කරන මම කතා කරන මේ ගුවන්විදුලිය. ඉතින් අන්න ඒ ඔස්සේ මම මගේ මේ ලේඛන කලාව දියුණු වුණා. එතකොට පළමුවෙන්ම අත දුන්නේ අන්න ඒ අයයි. ඒ එකම මේ මතකයේ මට මුණ ගැහුණා මම සුද්ධෝපෞලේ කන්‍යාරාමයට ආපු මුල් කාලේ. එතන හිටියා සිංහල උගන්වපු මිස් ජෙත්‍රු කියලා ගුරුතුමියක්. ඒ ගුරුතුමිය හරිම කැමති මේ සිංහල හොඳින් ලියන්න කියන්න පෙළඹෙන ළමයින්ට. හැබැයි මම අර අනිත් විෂයන්ට දුර්වල කෙනෙක්. කෙසේ වුණත් මම හුඟක්ම ඉදිරියෙන් හිටියේ සිංහල භාෂාවත් සිංහල සාහිත්‍යයත් අතර. ඉතින් මම දැනගෙනම හිටියා මට හොඳ සාමාර්ථයක් ලැබෙයි කියලා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේදී මට හොඳ සම්මාන සහිතව ඒ විෂයන් සමර්ථ කර ගැනීමට අවස්ථාව ලැබුණා. දැන් ඔබතුමියගේ ලියවිලා ඉස්සල්ලාම ප්‍රකාශයට පත්වෙච්ච පොත මොකද්ද? ඇත්තටම මම පොතක් හැටියට ලිව්වේ පිළිකාවේ එඳේර ගීතය. ඒකට ඒ හැරෙනකොට ඊට පස්සේ පොත් හුඟක් ලියලා තියෙනවා නේද? ඔව්. දැන් ඒ ලිවීමේදී එක් එක් විෂයන් වෙනම තෝරාගෙන ඒ ඒ විෂය ගැනද ලියන්න පෙළඹුණේ එහෙම නැත්නම් බොහොම ස්වාධීනව ඔබතුමීගේ හිතට එන හැඟීම් අදහස් සිතුවිලි ඒ අනුවද පොත්පත් ලියුනේ. ඇත්තටම මට ලොකු පිපාසයක් තිබුණා. ඒ පිපාසය තමයි අද සමාජයේ කොන් වෙලා දුක් විඳින ලෙඩ රෝග වලින් හෙම්බත් වෙච්ච අන්න ඒ පෑගෙන ජනතාව වෙනුවෙන් යම් දෙයක් කරන්නට. අර ඒ අයට සුභවාදී දැක්මක් දෙන්නට තමා මම මේ කාලයේ ඇත්තටම මම වෙහෙසෙන්නේත් ඉදිරියටත් මගේ එකම බලාපොරොත්තුව ආගම් ભેදයකින් තොරව මට අවශ්‍යයි මෙන්න මේ විදිහේ අර අසරණ වෙච්ච ජනතාවක් නගා සිටවන්නට. ඒ කියන්නේ මානව දයාව නේද? ඇත්තටම මම ඔබතුමා පටන් ගන්නකොටම හඳුන්වා දුන්නා යහපත් ඉන්දිරා පැවදිනිකාය. යහපත් එඬේරගේ පැවිදි නිකාය කියන්නේ අර නැති වෙච්ච කෙනාව හොයා යන ජීවිතයක්. වැටෙන කෙනාව ඔසවාගෙන කරේ හොවාගෙන යන ජීවිතයක්. එතකොට මෙතන තම කම කියන එක සම්පූර්ණම මෙල්ල කරලා හිස් කරගෙන මේ සේවයට මම සමීප වුණේ. දැන් මම කැමැති අහන්න ඔබතුමීගෙන් අද අපි මේ සාකච්ඡාවට ලක් කරන්න බලාපොරොත්තු වෙන පොත ගැන. ඒ නම් කරලා තියෙන්නේ ඇසේද ඒ හඳ කියලා. මම මුලදිත් ඒ අතුරුකාව සඳහන් කළා නැත්නම් ඒ පොතේ සංඥානාමය ගැන කිව්වා. දැන් ඔබේ හඳින් මම කැමති දැනගන්න මේ වගේ පොතක් ලියන්න කොහොමද පෙළඹුණ මේක පොතක් හැටියට ලිව්වද නැත්නම් වෙනත් ආකාරයකට ලියලා එහි ප්‍රතිඵලයක් වශයෙන් පොතක් බවට පත් වුණාද මේ පොතේ සුළමුල කොහොමද? ඔව්. ඔබතුමා දකිනවා ඇසේද ඒ හඬ. ඇහෙනවා ඒ හඬ. අද හඬවල් කියන එක මේ ගුවන සිසාරා යනවා. අපි බස් එකකට නැග්ගත්, අපි පාරට බැස්සත්, අපි ඕන තැනක ගියාම අපිට පේනවා හඬවල්. ඇහෙනවා. ඒ වගේම හඬවල් කතා කර කර යනවා. අද විශේෂයෙන් ජංගම දුරකථනය ඔස්සේ පාරෙත් මේ හඬකට සවන් දෙනවා. හඬවල් අතරින් වඩා උතුම් හඬක් වෙත අවධානය යොමු කරන්නයි මගේ පරමාර්ථය වුණේ. එදා මෙදා ඇසේද ඒ හඬ. දැන් ඔතන මම චිත්‍රයක් කරලා තියෙනවා සුද්ධ බයිබලය මම මුල්ම අවස්ථාවේදී කොහොමද එදා ඒ සෙනඟට ඒ දේව හඬ ඇහුනේ. දේව හඬ පිළිගත්තේ. නමුත් අදත් ඒ හඬම කතා කරනවා. එදා ස්වාමින්වහන්සේ කතා කරේ මිනිස්සයා හුඟක් දුක් විඳින වෙනස් වෙලා අයින් වෙලා දෙවියන්ගෙනුත් ඈත් වෙලා යන මොහොතක අන්න උන්වහන්සේ කතා කරනවා එක නායකයෙකුව තෝරගෙන ඒ මොසෙස් කියන ඒ නායකයා තුලින් උන්වහන්සේ කතා කරනවා එතන පේනවා ගිනි මැලයක් අන්න පාවහන් ගලවලා ඒ හඬට ඇහුම්කන් දෙන්න යන්නේ එතකොට අද මොකද වෙලා තියෙන්නේ අද අපේ ලෝකය නොයෙකුත් දේවල් තුලින් අපේ මේ විශ්වය කැඩිලා ගිනි අරගෙන තියෙන මොහොතක්. උන්වහන්සේ නිහඬ නැහැ. යහපත් එඳේරා වැටලුවන් සොයාගෙන යනවා වගේ මට හැඟෙනවා උන්වහන්සේ මාව තෝරගත්තා හඬක් නගන්නට. දැන් මේ පොතේ අඩංගු වෙලා තියෙනවා පරිච්ඡේද 51ක්. ඒ හැම පරිච්ඡේදයකම මාතෘකාව හැටියට ඔබතුමේ යොදලා තියෙන්නේ මේ ඇසේද ඒ හඳ යන පාඨයයි. එතකොට දැන් 51ක් පරිච්ඡේද. ඒ එක් එක් පරිච්ඡේද වලින් මොන විදිහේ පණිවිඩයක්ද ඔබතුමිය ප්‍රකාශ කරලා තියෙන්නේ. අපිට මේ ඔක්කොම ගැන කතා කරන කාලෙ මදි අඩු ගානේ කීපයක් හරි අරගෙන නිදර්ශන හැටියට මේ පුළුවන් නම් හොඳයි පොඩ්ඩක් විග්‍රහ කරලා කිව්වනම් මේ එතකොට අපි අසන්නන්ට මේක තේරු ගන්න. එහෙමයි. එහෙමයි. පහසු වෙනවා. ඒ නිසා මම කැමති එවැනි විග්‍රහයක් කරනවා නම්. ඇත්තටම අවුරුද්ද පුරාම අපේ ඉරිදාවල් තිබුණා 51ක්. ඒ ඉරිදාවල් 51 පුරාණ ගිවිසුමේ කියමනක් ඒ වගේම නව ගිවිසුමේ ඒ වගේම සුද්ධෝ සුවිශේෂයේ කියමන් තුනක්. අන්න ඒකයි මේ ඉරිදාට පූජාව වෙලාවේ කියවෙන කියමන් තුනක් ඔස්සේ තමයි මම මේක ලියන්නේ. මට මෙතනින් වඩාත් සිත්ගත් අවස්ථා කීපයක් ඔබ ඉදිරිපත් කරන්නට කිව්වා. මෙතනත් පෙන්වන්නේ ඔය යහපත් එඳේ රාගයේ කටහඬ අර අකීකරු පුත්‍රයාට සමාව දීලා ඒ බාර ගන්න පියාණන් වහන්සේ ගැන. මේක අද අපේ පෞල් ජීවිතවලට ඊටාම වැදගත්. ඒ වගේම නිදහස කියන එක දරුවෙකුට දෙන්නට අවස්ථාවක් අපි ඇති කරගන්නට හැමදාම තද කරගෙන දරුවව තියාගෙන ඉන්න නෙමේ අර දරුවව නිදහස මුදා හරිනවා. එතකොට මේ දරුවා ගිහින් ඔන්න වැටෙනවා වැරද්දේ. මේ වැරද්ද වැටෙන දරුවා තාත්තව මතක් කරනවා. නමුත් නැවත එන්න තරම් ශක්තිය නැහැ. මේ දරුවා නැවත කොහොම හරි උත්සාහ කරනවා. මෙයාට කණ්ඩ නැතුව යනවා. මෙයා අර ඌරන්ගේ කෑම පවා කන්නට පෙළඹෙනවා. එතකොට මෙයා හිතනවා අනේ මගේ තාත්තගේ ගෘහයට මම නැවත හැරී යාමක්. මෙතන පෙන්වුම් කරන්නේ අමරසිංහ මහත්මයා නැවත අපි හිත හැරිලා යන්න. අපේ මේ ජීවිත ගමනේදී අපේ සිත් හැරීමක් ඕනම කෙනෙකුගේ සිත් හැරීමකට අන්න පියා බලාගෙන ඉන්නවා. මෙයා බොහොම බයෙන් යන්නේ. මෙයා කියනවා මාව බාරගන්න ඔබගේ සේවකයෙක් හැටියට. නමුත් පියා මොකද කරන්නේ? මෙයා හොඳම ඇඳුම ලෑස්ති කරලා පියා මේ දරුවව තුරුල් කරලා විශාල සාදයක් පවත්නවා. එතකොට මේක බලාගෙන ඉන්න ලොකු පුතා මම තාත්තා එක්ක හැමදාම හිටියා. දැන් මේ මොකද වෙන්නේ? ඇයි මට අන්න මෙතනත් අද ප්‍රශ්න කරන ජනතාවක් අපි අතර ඉන්නවා. අනේ මට හැමදාම මෙහෙමයි. අපි කොච්චර හොඳ කළත් මොන කරුමයක් වෙලාද දන්නේ නැහැ. අපිට හැමදාම මෙහෙමයි කියලා දොස් නගන පක්ෂයකුත් අද අපේ සමාජයේ ඉන්නවා. ආගම් වලිනුත් අයින් වෙනවා. ඉතින් ඔතන ඕක නෙමේ තියෙන්නේ. අර අනිත් කෙනා එක්ක එකමුතුකම. එකමුතු වෙන්නට මෙන්න මෙතන අඬ ගහනවා. ඉතින් අද හුඟක් වෙලාවට සමාජයට අපහසුයි එක් වෙලා වැඩ කරන්න. තනියම පුළුවන්. අද හුඟක් වෙලාවට තියෙන බල අරගලය මම තමා జగත කියන මේ බල අරගලයත් අපිට පේනවා නමුත් අද අපි කාණ්ඩයක් වශයෙන් එකට එකතු වෙලා මෙතෙන්දී ආගම ධර්මය වගේම අපිට පුළුවන් ඕන ආගමක් මනුෂ්‍ය කමින් ඇස් දෙකෙන් බලලා මනුෂ්‍යත්වය තුල ඒගොල්ලන්ව එක් කරගන්න. ඔබතුමීගේ ප්‍රකාශය ඉතා වැදගත්. මම මේ අවස්ථාවේ කැමති අපේ අසන්නන්ගේ ප්‍රයෝජනයේ සඳහා අපේ පැවිදි සොයවිගේ මේ කෘතියෙන් එක කොටසක් පරිච්ඡේදයක් සම්පූර්ණ පරිච්ඡේදය නෙමෙයි කොටසක් ඉදිරිපත් කරන්න අපගේ උපතට පෙර අපගේ වතගොත දැන සිටියේ කවුරුන්ද මව් කුස තුලදී අපගේ ඉදිරිය සූදානම් කෙරුවේ කවුරුන්ද මැටි පිඬකට ජීවන හුස්ම හෙලා දේව ජීවිතයේ අපහාට දුන් අපගේ දේව පියා මේ සෑම මොහොතේ ඔබ අප සෑම දිනාට නව උපතක් දෙන්නේ එය ඔබ දැනගෙන සිටියාද එලෙසට නව උපතක් මොහොතින් මොහොතට ගෙන දෙන්නේ දාස බවින් අපගේ දිව්‍ය නේරාන්ගේ දූත මෙහෙය කරගෙන යන්නයි. ඇසේද ඒ හඬ සෑම දිනාටම. ඒ මම ඔබට ඉදිරිපත් කළේ අපි පැවිදි සෝවිලියගේ මේ ඇසේද ඒ හඬ නැමැති පොතේ එක පරිච්ඡේදයකින් කොටසක්. දැන් මට වැටහෙන විදිහට එතුමිය මේක ලියලා තියෙන්නේ බොහොම ගද්දී කාව්‍යයක් වගේ. ඒ භාෂේ තියෙනවා ඒ ගද්දී කාව්‍යයක ධුනිය. මම කැමතියි ඔබතුමීගෙන් අහන්න ඒ සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමීට කියන්න තියෙන්නේ මේ යොදලා තියෙන බස ඇත්තටම අර මම මුලදී කිව්වා වගේ මෙවැනි බසක් උරුම කරගන්නට මට හැකි වුණේ මගේ දෙමව්පියන්ගෙන් මට මතකයි එක මොහොතක අපි පවුලේ අය කතා කරමින් හවස් භාගයේ කතා කරමින් ඉන්නකොට මගේ තාත්තා නැකිටලා කියනවා මෙන්න දුවේ මෙන්න මෙහෙම තමයි රාජතුමා මේ ආසනයේට වැඩම කරන්නේ කියලා. ඉතින් අර පොඩ්ඩක් ඇදලා පැදලා අර ඒ ගද්දියම භාෂාවකුත් ඕකට එකතු කරනවා. නාට්‍ය අනුසාරයෙන්. නාට්‍ය අනුසාරයෙන්. මොකද ඔය gedarat ඔය විදිහට අපේ පරිසරය තුල ඕවා සිද්ධ වුණා. ඒ වගේම ඔබතුමාටත් මතක ඇති අර ඉස්සර තියෙනවා පිටීටොත් බලන්න යනවා. තරා විදිහක ඕක නාඩගම් ස්වරූපයකුත් තියෙනවා. ඕවල අර එනවා ඉතින් අපි හුඟක් වෙලාට ඔය කියන්නේ දැනට ඔය වර්තමානයේ අර සකල විශ්වයම වාපාන කියලා පටන් ගන්නෙ. අන්න ඔය ඔය වගේ දේවල් මේ ඇඟ තුල නලියමින් තිබුණා. ඉතින් අර මගේ පැවිදි ජීවිතේ ඒ වගේම මට පැවරු අනිකුත් වැඩ කටයුතු ඔස්සේ අර ඒක එක්තරා විදිහකට සමතයකටපත් කරගෙන රාජකාරී වැඩත් කෙරුවත් අර ඇතුලාන්තය සැරෙන් සැරේ ගොජ ගොජ ගාලා එළියට පනිනවා. දැන් මේ පරිච්ඡේදයේ කියවනකොට ඔබතුමීගේ ලබ්ධිය කතෝලික ලබ්ධිය වුණත් ආගම වුණත් දැන් ඒ මම කියපු ඒ කොටසේ ගැබ් වෙලා තියෙන අර්ථය කිසිසේත් ඒක මේ මේ එක ලබ්ධියකට එහෙම නැත්නම් ඒක ආගමකට සම්බන්ධ එකක් කියලා හැඟෙන්නේ නැහැ. ඒක බොහොම මේ ඕනම මිනිසෙකුගේ ශික්ෂතන් වලට ආමන්ත්‍රණය කරන ස්වරයක් තියෙන්නේ. ඇත්තටම මම සමාජය දෙස බලන්නේ. අද පැවිදිවරියක් හැටියට මේ මගේ සහෝදරයෝ තමා මේ ඔක්කොම දෙනා. ඔක්කොම දෙනා මම අදහන දේව පියාගාවට. ඒගොල්ලන් හරියට කන්දකින් විවිධ මාර්ග ඔස්සේ නැගලා එනවා. ඔබතුමාලා බෞද්ධ වෙන්නට පුළුවන්, තව කෙනෙක් Hindu වෙන්නට පුළුවන්, තව කෙනෙක් මුස්ලිම් වෙන්නට පුළුවන්. ඔය ඕනම ජාතියක ආගමක කොයි විදිහේ ආ උස් පහත් ભેද තුලත් මෙන්න මේ ගමන තමා යන්නට තියෙන්නේ. අපි අද මේ ජීවිත ගමනේදී හැම කෙනෙක්ම පියවර මං කියන්නේ මෙතෙන්ට ළඟා වෙන්නට. අන්න ඒකයි මම අර ඔබතුමා කියපු කොටසෙන් පෙන්눔 කරන්නේ අපි මොනවද අරගෙන යන්නේ. මේ හුස්ම පොද. අන්තිම මොහොතේ අර ඕක සඳව ගන්න ඔක්සිජන් දීලා අද කාලේ වෛද්‍යවරු පුංචි වෙලාවක් හරි තව තබා ගන්නට උත්සාහ ගන්නවා. ඒකම මේ මිනිස් සංහිඳියාවක් අපි තුල ලස්සනට ගොඩ නැගෙනවා. ඇත්තටම ජීවිත අත්දැකීම් ඒ විදිහටම ඒ අත්දැකීමට රිංගලා බැලුවොත් අපි කවුද මේ හඬ හැම ආගමකටම හැම දේශයකටම හැම පුද්ගලයෙකුටම ඇසෙන්නට ඕන අන්න ඒ නිසා තමයි එදා වගේම මෙදත් ඇසේද ඒ හඬ මනුස්ස සුවඳ කියන එක මේ මනුස්ස සුවඳ එන්නේ කොහෙන්ද දීව එඳේ රාගේ හුස්ම මම අදහන ධර්මය අනුව ඔබ අදහන ධර්මය අනුව ඔබට කියන්නට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ හුස්ම. ඒ විදිහට අපිට දකින්නට ඒක ආග්‍රහණය කරන්නට පුළුවන්. ඒ සෑම කෙනෙක් තුළම අනුකම්පා සහගත දීව එඳේ රාගේ හුස්ම මම ආග්‍රහණය කරනවා. ඉදිරියේදී මොන වගේ කෘති සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවද? ඇත්තටම මට ආරාධනයක් ලැබුණා බුදුරජාණන් වහන්සේ ගැනත් තවත් කෙනෙක් එක්ක එකතු වෙලා ලියමුයි කියන අදහස. එතකොට මම හිතුවා ඒ මට ආරාධනා කරපු පුද්ගලයාත් සමග සංසාර ගමන මෙන්න මේ විදිහට සසරේ ගමන අපි හැමෝම ගමනක් යනවා මේ ගමන කොතනින් ඉවර වෙනවද කවදා ඉවර වෙනවද කොයි මොහොතද කියලා අපි දන්නේ නැහැ එතකොට මේ සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේගේ කියමන් සමගම මම දේශුතුමාගේ කියමනුත් තවත් අපේ අනිත් ආගමික බබතුන් කියන ඒ උතුමන්ලාගේ අදහසුත් කැටි කරගෙන මෙවැනි ග්‍රන්ථයක් කරන්නට මගේ බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම මම දැන් ලියනවා මේ දවස්වලත් ලිපි පෙළක් තරුණ වසරට. ඉතින් මේ තරුණ පරපුරත් අවධානය දිය යුතු වැදගත්ම පරපුරක් අන්න ඒ අය වෙනුවෙනුත් ඒ කරන ලියාදෙන යන කොටස පොතක් බවට කවදා හෝ පත් කර ගන්නට ලැබුණත් අන්න ඒකත් අපි හැමගේම වාසනාවක්. ඔබතුමී මේගේ ඒ අපේක්ෂිත ඒ ග්‍රන්ථ ලියවිලා ඥානාලෝකයේ අපේ මේ සියලු දෙනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද පෙරවදන වැඩසටහනින් අප ඔබට හඳුන්වා දුන්නේ මේරි ලිනට් පෙරේරා පැවිදි සූර්යගේ නවතම කෘතිය වන ඇසේද ඒ හඬ නැමැති කෘතියයි. අපි ඊටමත් කෘතඥ වෙනවා පැවිදි සූර්යයට පෙරවදනට ඇවිල්ලා එතුමගේ මේ කෘතිය ගැන අප කළ සාකච්ඡාවට සහභාගී වීම ගැන. අනාගතයේදී ඔබතුමී පළ කරනු ලබන පොත්පත් මේ විදිහටම අපේ පෙරවදනින් අපේ අසන්නන්ට හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබ සැමට ජේසු පිහිටයි. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න සිංහ. පටිගතකයේ ඉනෝකා ගමදී පෙරවදන මාර්ෂ්කලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනය